ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි දැන් සතිපතා සෑම ඉරිදා දිනකම මේ විදිහට ධර්ම දේශනාවක් සඳහා ලෑස්ති වෙනවා මේකෙදී අපි දැන් සති කීපයක් තිස්සේ ඉස්සරහින් තියාගෙන තියෙන්නේ කායගත සති සූත්‍රය කායගත සති සූත්‍රය සංග්‍රහ වෙලා තියෙන්නේ නැත්නම් ඇතුළත් වෙලා තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි පොතටයි මජ්ක්‍ධිම නිකායේ පොත් තුනක් තියෙනවා ඒ පොත් තුنين උපරිපන්නාසකේ කියන මේ තුන්වෙනි කොටසට තමයි කායගත සති සූත්‍රය අන්තර්ගත වෙලා තියෙන්නේ. ඉතින් එතකොට මෙතෙන්දී නිදාණය වශයෙන් ගත්තොත් මේකට හේතුව වශයෙන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ සරත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරන අවස්ථාවකදී භික්ෂුන් වහන්සේලා අතර සාකච්ඡාවක් ඇති වෙනවා මේ උපස්ථාන ශාලාවේදී. භික්ෂුන් වහන්සේලා යම් විවේකීව ඉන්න මොහොතක වුණෝන් අතර යම්කිසි කතා සංවාපයක් ඇති වෙනවා. භාගතුන් වහන්සේ දේශනා කරපු මේ කායගත සතිය මහත්ඵලයි මහානි සංසයි කියන කාරණාව. ඉතින් එතකොට ඒ කාරණාව ඒ විදිහට කතා කරමින් ඉන්න අතරේ භාගතුන් වහන්සේ එම උපස්ථාන ශාලාවට වැඩම කරනවා. එතකොට භික්ෂුන් වහන්සේලා කතාව නතර කළා නිශ්ශබ්දුනාට පස්සේ බුදුරජාණන් වහන්සේ විමසනවා මම මෙතෙන්ට එන්න පෙර ආතුව මොන වගේ සාකච්ඡාවක්ද පවත්වමින් හිටියේ මොන වගේ මාතෘකාවක් යටතේද සාකච්ඡා කරමින් හිටියේ කියලා. ඉතින් ඒ අවස්ථාවේදී අර භික්ෂුන් වහන්සේලා සඳහන් කරනවා භාගතුන් වහන්සේ ඔබ වහන්සේ මෙතනට වැඩම කරන්න කලින් අපි මේ භාගතුන් වහන්සේ දේශනා කරපු ඒ කායගත සතිය මහත්ඵලයි මහානිසංසයි කියලා භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවා නේද කියලා මෙන්න මේ කාරණේ ගැන තමයි අපි සාකච්ඡා කරමින් හිටියේ කියලා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේට මාතෘකාවක් ලැබෙනවා ධර්ම දේශනාවකට. බුදුරජාණන් වහන්සේ කෙතකින් වඩන ලද මොන ආකාරයෙන් වඩන ලද කායගත සතියද මහත්ඵල මහානිසංස වෙන්නේ. කතම් භාවිතාච භික්ඛවේ කායගත සති කතම් බහුලී කතා මහත්ඵලා හෝති මහානිසංසා. මහන්නේ කොයි ආකාරයෙන් වඩන ලද කොයි විදිහට බහුලීකృత කරන ලද කායගත සතියද මහත්ඵල මහානිසංස වෙන්නේ කියලා ප්‍රශ්නයක් නගමින් භාගතුන් වහන්සේව පිළිතුරු දෙනවා. ඉතින් මෙතෙන්දී කායගත සතිය වඩන කර්මස්ථාන කීපයක්ම මේ සූත්‍රය අන්තර්ගත වෙනවා. පටන් ගන්නවා ආනාපාන සතියෙන්, ඊට පස්සේ ඉරියාපත භාවනාවෙන්, ඊළඟට සම්පජඤ්ඤය දිනු කිරීම නැත්නම් චතු සම්පජඤ්ඤය පැත්තෙන් සෑහෙන විස්තරයක් එනවා. ඊට පස්සේ කය අපි තනි ඒකකයක් කියලා බලන්නේ නැතුව කොටස් 32කින් සමන්විත කයක් ආකාරයෙන් බලන ඒ කුණප කොටස් 32 අන්තර්ගත කොටස ඊළඟට පැමිණෙනවා. ඊට පස්සේ ධාතු මනසිකාරය. ධාතුන් වශයෙන් මේ කය බලන ආකාරය පැහැදිලි කරලා දෙනවා. ඊට පස්සේ මේ කය මිය ගියාට පස්සේ යම්සි මිනිසෙක් මරණයටපත් වුණාට පස්සේ මේ කයට අත්වෙන ඉරණම. කය ක්‍රමානුකූලව ජරා ජීර්ණ වෙලා පොළවට පස් වෙලා යන ආකාරය කොටස් 9කින් නැත්නම් අවස්ථා 9කින් විස්තර කරමින් නව සීවතික භාවනාව විස්තර වෙනවා. ඊට පස්සේ දැන් මෙතෙක් මේ සඳහන් වෙච්ච කොටස් මෙතන 14ක් තියෙනවා ඇත්තටම. ආනාපාන සතියයි ඉරියාපත භාවනාව සම්පජඤ්ඤය ඊළඟට කුණප කොටස් 32 ධාතු මනසිකාරය එතන හතරක් තියෙනවා. එතන පහක් තියෙනවා. ඊළඟට නවශීවතික ඒ නවයත් එක්ක ඔක්කොම කර්මස්ථාන වශයෙන් ගත්තොත් 14ක් තියෙනවා. මේ 14ම ඒ ආකාරයෙන්ම ඇත්තටම සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාවේදී අන්තර්ගත වෙනවා. ඇත්තටම සතිපට්ඨාන සූත්‍රයේ මීට වඩා යමක් තියෙනවා. මොකද මේ කායගත සති මට්ටමේම සතිපට්ඨාන භාවනා කොටසට තව අන්තර්ගත වෙනවා. දැන් සතිපට්ඨාන සූත්‍රයේ සතිපට්ඨානයේ වශයෙන් ගත්තොත් සිහිය පිහිටවීම කියන කොටස වශයෙන් ගත්තොත් එතන ඒ අන්තර්ගත වෙන කර්මස්ථාන 14යි මේ කායගත සති සූත්‍රයේ සිහිය පිහිටවීම සම්බන්ධයෙන් එන මේ කර්මස්ථාන 14යි එක සමානයි. හැබැයි කායගත සති සූත්‍රයේ සුවිශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මෙතනට ධ්‍යාන හතරක් අන්තර්ගත කරලා තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් අහලා තියෙනවා ධ්‍යාන වැඩිම ඒ කාලේ බුදුරජාන් වහන්සේ වැඩ සිටින්නත් කලින් ඒ Hindu බ්‍රාහමණයින් අතර නැත්නම් බ්‍රාහමණ ආගමික ආගමික ඒ බ්‍රාහමණයින් අතර ප්‍රචලිතලා තිබිච්ච මේ ක්‍රියාවක්. දැන් බෝසතාණන් වහන්සේ කිංසත්‍ය ගවේෂීව එදා අභිනිෂ්ක්‍රමණය කරලා ක්‍රමානුකූලව මේ සත්‍ය සොයමින් යන ගමනේදී උන්වහන්සේට හම්බෙච්ච ආලාර කාලාම උද්දකරාම පුත්ත වගේ ඒ බමුණන් ඇත්තටම මේ ධ්‍යාන වඩලා යම් පමණක දියුණු කරගත්ත පිරිසක්. ඒ නිසා මේ ධ්‍යාන අපිට කියන්න අමාරුයි මේ බුදුදහමට පමණක් ආවේනික දෙයක් කියලා. මේක හැබැයි හිත දියුණු කරගන්න එහෙම නැත්නම් හිතේ විශේෂයෙන්ම සමාධිය දියුණු කරගන්න හොඳට පාවිච්චි කරන්න පුළුවන් උපක්‍රමයක්. ඉතින් මේ ධ්‍යාන සම්බන්ධයෙන් මේ කායගත සති සූත්‍රයට අන්තර්ගත කිරීම එකකින් අපිට හිතා ගන්න පුළුවන් ධ්‍යාන වඩන කෙනෙක්ගේ ඒ ඇතුළතින් සතුට වෙන ගතිය ඇතුළත සතුටක් භුක්ති විඳින ගතිය නිසාවෙන් ඒ හිත පිට යන්නේ නැතුව හිත එහෙ මෙහෙ යන්නේ නැතුව පිටතින් සතුට බලාපොරොත්තු වෙන්නේ නැතුව දැන් ඇතුළතම සතුටක් එයාට හම්බ වෙලා තියෙනවා දැන් අපේ හිත දිහා සාමාන්‍යයෙන් අපි විමසලා බැලුවොත් අපේ හිත විවිධාකාර අරමුණු ඔස්සේ දුවන්න එක ප්‍රධාන හේතුවක් තමයි අපිට ඇතුළත සතුටක් නොමැති වීම. ඇතුළත තියෙන හරි ආයාශ කර ගතියක්. ඇතුළත තියෙන්නේ බොහොම පීඩිත ගතියක්. අපි තාම ඇතුළත සතුටක් හඳුනගෙන නැහැ. අපේ කයත් එක්ක ජීවත් වෙන්නේ කොහොමද? මේ කයත් අරමුණු කරගෙන කයෙන් ප්‍රයෝජනයක් ගන්න කොහොමද කියන කාරණේ අපි තේරුම් අරගෙන නැහැ. ඒ සඳහා අපි පුහුණුවක් වෙලා නැහැ. ඒ නිසා අපේ හිත දන්නේ නැහැ මේ කය ඇසුරෙන් ලබන්න පුළුවන් සුවය. එහෙම නැත්නම් මේ කය ඇසුරු කරගෙන කෙලසුන්ගෙන් තොරව විඳින්න පුළුවන් නිරාමස ප්‍රීතියක් හඳුනගෙන නැති නිසා නිරන්තරයෙන්ම අපි බාහිරාවර්තී වෙලා එළියට අපේ අවධානය යොමු කරමින් අපි අරයා මෙයා ගැන හිතමින් අතන මෙතන ගැන හිතමින් නිරන්තරයෙන්ම බාහිර ලෝකයක් එක්ක අපේ හිත හසුරුවමින් තමයි කාලය ගත කරන්නේ. නමුත් යම්ස කෙනෙක් යම් මේ සමාධි මට්ටමක් දියුණු කළා, ඒ බඳු සමාධි මට්ටමක් නිතර ඇසුරු කරනවා නම් එතන එයාට හම්බෙනවා මේ බොහොම සුවදායී ස්ථානයක්. සුවදායී ditta ධම්ම සුඛයක්. වර්තමාන වශයෙන් ලබන්න පුළුවන් සුවයක් මේ ධ්‍යාන හරහා ලැබෙනවා. විශේෂයෙන්ම සමාධිය දියුණු වීම හරහා ලැබෙනවා. ඉතින් ඇතම් කෙනෙක් මේකට ලොල් වෙන්න පවා පුළුවන්. ඉතින් මේ ගැන විස්තර කරන්න කලින් යම් ඒ බඳු දේවල් ගැනත් වචනයක් මතක් කරගන්න එක වටිනවා. මොකද අපි බොහෝම මේ වර්තමාන ලෝකේ වුණත් අතීතේ වුණත් අනාගතේදී වුණත් මේ මනුස්ස ලෝකේ ජීවත් වෙනකොට අනිත් අයත් එක්ක කාලය ගත කරනකොට විවිධාකාර චිත්ත පීඩාවන් වලට ලක් වෙනවා. ඒ වගේමයි බාහිරින් එන විවිධාකාර උවදුරු නිසා අපේ ලොකු පසුතැවිලි වලට ඒ වගේම අවිනිශ්චිත භාවයන්ට අපේ හිත ලක් වෙනවා. ඉතින් ඒ බඳු වකවානුවක අපිට යම් හෝ ආධ්‍යාත්මික සෝයාවක් භුක්ති විඳින්න පුළුවන් නම් බොහොම මුළු ලෝකෙම අයින් වෙලා බොහොම සුන්දර අත්දැකීමක් ප්‍රණීත අත්දැකීමක් ලබන්න පුළුවන් නම් ඒකත් ඉතින් අපේ ජීවිතයට ලොකු දෙයක්. ඒ නිසා ඒ බඳු අත්දැකීමක් ලබන්න පුළුවන් වුණාට පස්සේ ඇතම් කෙනෙක් ඒක බලාපොරොත්තුෙන් තමයි ඊළඟට භාවනා කරන්නේ. ඉඳගන්නෙම හිත සමාධි කරගැනීමේ උවමනාවයි. එතකොට මේ සමාධියට හිතපත් වෙනවා. පත් වුණාට පස්සේ සෑහෙන වෙලාවක් හැකිපමණ ඒ සමාධිය භුක්ති විඳින්න කාලය ගත කරනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් කියනවා නිකාන්තියක් කියලා. මොකද මේ දැන් මේ ලැබිච්ච සමාධියට ඇලිලා. ඒක තමයි අපේ ඒකායන ප්‍රාර්ථනා කරගෙන තියෙන්නේ. ඒකායන බලාපොරොත්තු වෙලා තියෙන්නේ මුළු ලෝකෙම අයින් වෙලා ඒ සමාධියට ඇතුළත් වෙලා සමාධිය තුළට ගිහිල්ලා ඒ සමාධියේ සුවය භුක්ති විඳින්න. ඉතින් මේක ඒ තරම් වර්ණනා කරන තත්වයක් නෙමෙයි මොකද ඊට වඩා බොහොම ගැඹුරු දර්ශනයක් භාගතුන් වහන්සේ ඉදිරිපත් කරනවා. නමුත් ඉතින් ඊට මෙහා යම්සි කෙනෙකුට తాවකාලික වශයෙන් ලබන්න පුළුවන් සුවයක් මේ ධානවල එහෙම නැත්නම් මේ සමාධි තුල ඇත්තටම අන්තර්ගත වෙනවා. භාගතුන් වහන්සේම විශේෂයෙන් එක්තරාන්දමකින් අනුතුරු ඇඟවීමක් කරනවා. ඔය මජ්ක්‍ධිම නිකායේම එන සල්ලේක සූත්‍රයේදී මහණෙනි යම්සි කෙනෙක් මෙබඳු ධානවල පවා ඕන තරම් වෙලාවක් ගත කරලා කැමති කැමති වෙලාවක් ගත කරලා ඒ අය හිතනවා නම් මේක ඇවිල්ලා සල්ලේඛයක්ය මේක ඇවිල්ලා කෙලස් ලියා හරින නැත්තම් කෙලස් ෂේ කර හරින ප්‍රතිපදාවක් කියලා කවුරු හරි හිතනවා නම් ඒක වැරදි කියලා කියනවා මේ ධ්‍යාන කියලා කියන්නේ ditta ධම්ම සුඛයක් පමණයි වර්තමාන වශයෙන් ලබන්න පුළුවන් తాවකාලික සෝයක් පමණයි ඒ බඳු ධ්‍යානවල අපි කාලය ගත කිරීම තුළින් කිසිසේත්ම කෙලෙස් ලියා හැරීමක් කෙලෙස් දුරු කිරීමක්, කෙලෙක්ෂය කිරීමක් සිද්ධ වෙන්නේ නැති බව භාගතුනා සඳහන් කරනවා. ඒ නිසා අපි ධ්‍යාන වඩන්න උනන්දුවක් තියෙන එකේ වැරද්දක් නැහැ. හැබැයි ඒකේ තියෙන සීමාවන් අපි හොඳින් දැනගෙන තමයි කටයුතු කරන්න තියෙන්නේ. ඒ වගේමයි ඇතම් කෙනෙක් ධ්‍යාන වඩලා ධ්‍යාන ලාභී වෙලා ඇතම් වෙලාවට තමන්ව හුවා දක්වන ගතියක් අනිත් අයව පහත් කොට දක්වන ගතියකුත් තියෙනවා. මට අර අර ධ්‍යානය තියෙනවා අර අර සමාපත්තිය තියෙනවා අර අර මට්ටමේ මගේ දැන් හිත ඉන්නවා අනිත් අය ඒ බඳු මට්ටමකට ළඟා වෙලාවක් නැහැ. අනිත් අය ඉන්නේ බොහොම පහත් මට්ටමක කියලා. අර අත්ත්ුක්කංශන පරවම්මන කියලා කියන ඒ තමන්ව හුවා දක්වගෙන අනුන්ව පහත් කරගෙන දක් සලකන ගතියක් ඇතැම් විට ධානලාභීන් අතර එහෙම නැත්නම් මේ ධාන වඩන කෙනෙක් අතර ඉන්න පුළුවන්. ඉතින් ඒ බඳු தත්ත්වය භාගතුන් වහන්සේ විශේෂයෙන්ම මතක් කරනවා ධානලාභී අසත්පුරුෂයෙක් කියලා. මොකද මේ කිසිම දෙයක් බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ අපිට මේවා වඩලා මාන්නයක් ඇති කරගන්න, මමත්වයක් දියුණු කරගන්න කෙනෙක් පුජ්‍යලයක් වශයෙන් අනිත් අය අතර කැපී පෙනෙන්න නෙමෙයි. භාගතුන් වහන්සේ ඉදිරිපත් කරන දර්ශනේ ඊට වඩා හාත්පසින්ම වෙනස්. මේවා ඇවිල්ලා తాවකාලික සම්දිස්ථාන පමණයි. එහෙම නැත්නම් අපි දුර ගමනක් යද්දී අපිට මුණ ගැහෙන අම්බලමක් වගේ දෙයක් පමණයි. ඉතින් මේ අම්බලමේ අපිට පොඩි වෙලාවක් ගත කළා. යම් කිසි කායික සුවයක් භුක්ති විඳලා යම් විවේකයක් ලැබලා අපේ තියෙන කායික මානසික වෙහෙස දුරු කරගෙන පොඩි විවේකයක් ලබන්න පුළුවන් සුවයක් ලබන්න පුළුවන් එපමණයි. ඉන් එහාට යන්න ලොකු ගමනක් තියෙනවා. ඒ වගේමයි මට දැන් අම්බලමක් හම්බුණා කියලා ඒකෙන් මාන්නයක් ඇති කරගන්නවා නම් අනිත් අයට එහෙම අම්බලමක් නැහැ කියලා හිතා ගන්නවා නම් ඒකත් අපේ තියෙන වැරදි අදහසක්. මොකද ඒක අම්බලමක්. මේක ඇවිල්ලා తాවකාලික නිවහනක්. මට අයිති දෙයක් නෙමෙයි. ඒ නිසා විශේෂයෙන්ම සත්පුරුෂ සූත්‍රයේදී එහෙම බුදුරජාන් වහන්සේ මේ ධ්‍යාන වඩන යෝගාවචරයන්ට විශේෂ අනුතරංගවීමක් කරනවා මේ දේවල් වැඩුවට කමක් නැහැ. හැබැයි ඒ දේවල් ලැබුණා කියලා භුක්ති විඳා කියලා තමන්ව උසස් කරලා අනිත් අයව පහත් කරලා සැලකන්න එපා. එහෙම වුණොත් ධානලාභී අසත්පුරුෂයෙක් බවට පත් වෙනවා කියලා. ඉතින් මේ කාරණා ටික මේ මාතෘකාවට එනබෙන්න කලින් මතක් කරගෙන එබැවින් අපි බලමු කොහොමද ටික ටික මේ කායගත සති සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ මේ ඒ ඒ ධ්‍යානෙ විස්තර කරන්න කියලා. දැන් ධ්‍යාන වලට එළඹෙන්න විවිධ ක්‍රම තියෙනවා. දැන් විශේෂයෙන් <clears throat> කර්මස්ථාන 40ක් සත සතර මේ සම 40 කර්මස්ථාන කියලා සාමාන්‍යයෙන් කර්මස්ථාන 40ක් ඔය සමත භාවනාවදී උගන්වනවා. ඉතින් මේ සමත භාවනාවේ උගන්වන කර්මස්ථාන අතරින් ඇතැම් කර්මස්ථාන වලින් මේ රූපාවචර ධ්‍යාන හතරකට එළඹෙන්න පුළුවන්. ඇතැම් කර්මස්ථාන වලින් රූපාවචර ධ්‍යාන තුනකට පමණක් යන්න පුළුවන්. ඇතැම් කර්මස්ථාන වලින් රූපාවචර ධ්‍යාන එකකට යන්න පුළුවන්. ඇතැම් කර්මස්ථාන වලින් රූපාවචර ධ්‍යාන පමණක් නෙමෙයි අරූපාවචර ධ්‍යාන වලටත් යන්න පුළුවන්. මේ ආකාරයෙන් ඒ ඒ කර්මස්ථානවල යම් යම් සුවිශේෂී හැකියාවන් තියෙනවා. ඉතින් අපි වඩන කර්මස්ථානය අනුව එතකොට ඒකෙන් යන්න පුළුවන් සමාධියේ ගැඹුර සමාධියේ මට්ටම් විවිධ වෙනවා. ඒ නිසා අපි කවුරු හරි හිතනවා නම් ඕනම කර්මස්ථානයකින් සියලුම ධ්‍යාන ලබන්න පුළුවන් කියලා ඒක වැරදි මතයක්. විවිධ කර්මස්ථාන වලින් ඒ ඒ කර්මස්ථානෙට ආවේනිකව ලබන්න පුළුවන් ධ්‍යාන ප්‍රමාණය නැත්නම් ධ්‍යාන මට්ටම් විවිධ වෙනවා. දැන් ආනාපාන සතිය මේ සූත්‍රයේදී අන්තර්ගත වෙලා තියෙන නිසා අපි ආනාපාන සතියෙම උපයෝගී කරගෙන මේ ධ්‍යාන ගැන විස්තර කරන්න පටන් ගත්තොත් දැන් ආනාපාන සතිය කියන කර්මස්ථානය ඇත්තටම පැති දෙකක් ඔස්සේ විස්තර කරන්න පුළුවන්. ඒ කියන්නේ ආනාපාන සති කර්මස්ථානය ඊටාම ප්‍රබල කර්මස්ථානයක්. ඒ කර්මස්ථානය උපයෝගී කරගෙන කෙනෙකුට සමත මේ සමාධියක් සමත ධානයක් ලබන්නත් පුළුවන්. ඒ වගේමයි ඒ කර්මස්ථානයම උපයෝගී කරගෙන විපස්සනාවට ගැඹුරු වෙලා විපස්සනාවට විපස්සනාවේ ගැඹුරකට යන්නත් පුළුවන්. උදාහරණයක් වශයෙන් දැන් ආනාපාන සති සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ මෙනවා ඒ ආනාපාන සති සූත්‍රය මේ කායගත සති සූත්‍රයට කලින් තියෙන සූත්‍රය. ඒ සූත්‍රයේදී භාගතුන් වහන්සේ ආනාපාන සතියම ප්‍රයෝගී කරගන්නවා කොහොමද විපස්සනාවට හැරෙන්නේ කියලා. 16 ආකාරයකින් ආනාපාන සතිය ක්‍රමානුකූලව පියවරෙන් පියවර වඩමින් කෙනෙක් කොහොමද කායානුපස්සනාව දිනු කරගන්නේ වේදනානුපස්සනාව දිනු කරගන්නේ චිත්තානුපස්සනාව දිනු කරගන්නේ ධම්මානුපස්සනාව දිනු කරගන්නේ කියලා ඒ ආනාපාන සති සූත්‍රයේදී බොහොම ප්‍රබල විවරණයක් හැතරම අන්තර්ගත වෙනවා. මොකද මේක තනිකරම විපස්සනාව ඔස්සේ යන සූත්‍රයක්. ඒකට මේ සතර කර්ම සතිපට්ඨාන වැඩිමෙන් නොනැවති බහල්දාංශ කියලා දෙනවා. මේ සතර සතිපට්ඨානයන් වැඩිම හරහා ඊළඟට කොහොමද සප්ත බොජ්ජංග ධර්මයන් දිනු කරන්නේ? සප්ත බොජ්ජංග ධර්මයන් දිනු කිරීම හරහා විඥා විමුක්ති කියන ඒ මනසේ අවබෝධයක් ඒ වගේම ප්‍රඥාවක් හිතේ නිදහස් භාවයක් විමුක්තියක් සාක්ෂාත් කරගන්නේ කොහොමද කියන එකත් ඒ ආනාපාන සති සූත්‍රයේදී විස්තර කරලා තියෙනවා. ඒ අනුව ඉතින් අපිට හිතා ගන්න පුළුවන් මේ ආනාපාන සතිය කියන ප්‍රබල කර්මස්ථානයේ හරහා කෙනෙකුට අවශ්‍ය නම් ඍජුවම විපස්සනාව ඔස්සේ යන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මුලදී ආරම්භක යෝගාවචකයෙකුට තේරෙන්නේ නැහැ මේ විපස්සනාව ඔස්සේද වැඩෙන්නේ සමතය ඔස්සේද වැඩෙන්නේ කියලා. ඒ ගැන ලොකු මවිතයක් ප්‍රශ්නයක් ගැටලුවක් එහෙම නැත්නම් සැකයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. කොයි හෝ පැත්තකින් අපේ හිතේ ඒ වුමනා කරන ඉන්ද්‍රිය ධර්මයන් දියුණු වෙනවා නම් මුලදී ඒක ප්‍රමාණවත් දිගට භවනාව කිරීමයි වැදගත් වෙන්නේ. පසුව ඒක මේ සකස් කරලා අපිට හැදගස්සලා වුමනා පැත්තට හරවලා ගන්න හැකියාව තියෙනවා. ඒ නිසා ආනාපාන සතිය ඔස්සේ විපස්සනා වඩන්නත් පුළුවන්. ඒ වගේමයි ආනාපාන සතිය ඔස්සේ ධ්‍යාන වඩන්නත් පුළුවන්. අද අපි ඇත්තටම මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එහෙමනම් මේ ආනාපාන සතිය ඔස්සේ ධ්‍යාන වඩන්නේ කොහොමද කියන මාතෘකාවයි. එතකොට ආනාපාන සතිය වඩන්න පටන් ගන්න යෝගාවචරයට බුදුරජාණන් වහන්සේ මුලින්ම මේ කායගත ආසන සූත්‍රයේම විස්තර කරලා දෙනවා කොහොමද කායගත මේ බහුලීකృత කරන්නේ කායගත සතිය මහත්ඵල මහානිසංස වෙන්නේ කියලා ඒ ප්‍රශ්නේ නගලා උත්තර දෙද්දී මුලින්ම කියන්නේ ඉද බික්කවේ බික්කු අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා දැන් මේ එකතකින් සමාධියකට එළඹෙන්න සූදානම් වෙන යෝගාවචරය සමාධියක් වඩන්න කැමති යෝගාවචරයෙක් ඊට සරිලන පරිසරයක් සකස් කරගන්න වෙනවා මොකද විශේෂයෙන්ම සමත කර්මස්ථානයක් ඒ සුදුසු පරිසරය සහිතව තමයි වැඩෙන්නේ. නැතුව විපස්සනාවක් නම් ටිකක් ගැඹුරකට යනකොට විපස්සනාව බහුලීකృత කරද්දී කෙනෙකුට ඔයා වටින් පිටින් එන විවිධ ශබ්ද ආදී ඒ බාහිර කරදර දරන්න පුළුවන් ගතියක් ඒවා ඔස්සේ නොසැලෙන ගතියක් මනසේ ඇති වෙන්න පුළුවන්. නමුත් සමත කර්මස්ථාන එහෙම නෙමෙයි. සමත යෝගාවචරයේ විශේෂයෙන්ම බොහෝම නිශ්ශබ්ද පරිසරයක්, සාමකාමී පරිසරයක්, ශාන්ත පරිසරයක්, සහිතව ඒ සමත කර්මස්ථානයේ වඩන්න පටන් ගන්න එක ඉතාම වැදගත්. මොකද ඒ සාධක ටික, ඒ බාහිර සාධක ටික තමන්ට වාසිදායක විදිහට එහෙම නැත්නම් මේ භාවනාවට සරිලන විදිහට පැවතීම ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙනවා අරඤ්‍යගතෝවා, රුක්ඛමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා කියලා. ඒ කියන්නේ එක්කෝ වනාන්තර පරිසරයකට පැමිණෙන්නේ එක්කෝ ශූන්‍යාගාරයට කවුරුත් නැති තැනකට පැමිණෙන්න. එහෙම නැත්නම් රුක් මුලකට පැමිණෙන්න මේ අවස්ථා තුනම ඒකාතකින් බැලුවාම ස්වභාව ධර්මයේ එක්ක සම්බන්ධයි. අනිත් පැත්තෙන් බැලුවාම සාමාන්‍ය ජනී ජනතාව ගැවසෙන්නේ නැති ටිකක් හුදේකලා පරිසරයක් කියලා කියන්න පුළුවන්. මොකද මේ හිතේ දියුණු වෙන සමාධිය පොඩ්ඩට කැඩෙනවා බිඳෙනවා. ඒ නිසා අනිත් අයගෙන් වෙන වෙන බාහිර සාධක වලින් බාධක වලින් එන ඒ පීඩාවන් බාධාවන් අවම වෙච්ච පරිසරයක මේ කටයුත්ත කරන්න පටන් ගන්නවා නම් ඒකේ ලොකු වාසියක් තියෙනවා. මොකද එතකොට මේ ප්‍රමාණිකූලව ඉස්සරහට භාවනාව දියුණු කරගෙන යන්න පුළුවන්. බාහිරින් එන බාධාවන් ඊටාම අඩුයි. ඒ වගේමයි තමනුත් හොඳට අපිටම ත්‍රිවිධවත්නේ වන්දනා කළා, තෙරුවන් වන්දනා කළා, තෙරුවන් විශේෂෙහි ජීවිතේ පූජා කළා. කල්යාණ මිත්‍රයන් සිහි කළා කල්යාණ මිත්‍රයන් විශේෂී ජීවිතේ පූජා කළා මේ විදිහට අපි බොහොම නිහතමානී මනසක් ඇති කරගෙන ප්‍රසන්න මනසක් ඇති කරගෙන බොහොම සැහැල්ලු සතුටුදායී මනසක් ඇති කරගෙන භාවනාවට වාඩි වෙන එක ඊටාම වැදගත්. මොකද මේ සමත කර්මස්ථානවල විශේෂයෙන් ඔය බාහිර සාධක ටික සෑහෙන බලපානවා. මොකද ඒ තරම්ම ප්‍රඥාවෙන් වැඩිච්ච මට්ටමක් නෙමෙයි මේ කතා කරන්නේ. සමතයකින් එහෙම නැත්නම් తాවකාලිකව කෙලසුන් යටපත් කිරීමකින් සමාධිය ඉස්සරහට ගැනීමෙන් හිතේ ඇතිවන తాවකාලික සුවයක් ගැන තමයි මේ කතා කරන්න හදන්නේ. ඉතින් ඒ නිසා ඒ සුවය ලබා ගන්න අපේ අර මනසේ ඒකාග්‍රතාවය, මනසේ තියෙන ඒ බාහිර පරිසරය මත කැළඹෙන්න පුළුවන් ගතිය අඩු කළා. මනස පුළුවන් තරම් තැම්පත් කළා බොහොම සුවදායී පරිසරයක්. අවට සකස් කර ගැනීමත් වැදගත්, Taman තුල සකස් කර ගැනීමත් වැදගත්. උදාහරණයක් වශයෙන් අපිට පැවරිච්ච විවිධාකාර කටයුතු රසක් තියෙනවා නම් වගකීම් රසක් තියෙනවා නම් ශක්ති පමණින් ඒවා පොඩ්ඩක් අවසන් කරලා හැකි ඒවා ටිකක් කාල පැත්තකට තියලා ඒවෙන් හිත නිදහස් කර ගැනීම වැදගත්. නැත්තම් වාඩි වුණාට පස්සේ ඒ කරන්න තියෙන වැඩේ ගැන තමයි ඔළුවට එන්නේ මතක් වෙන්නේ. ඉතින් ඒක බාධාවක්. නමුත් ඒ කරන්න තියෙන තමන්ගේ වගකීම් පොඩ්ඩක් පැත්තකින් තියලා එක්ක ඒවා સમાප්ත කරලා අවසන් කරලා මේ කටයුත්තට එළඹෙන්න පුළුවන් නම් එතන ලොකු මානසික සහනයක් තියෙනවා. මොකද හිත ඒවා ගැන කල්පනා කරන්න යන්නේ නැහැ. ඒවෙන් හිත ටිකක් ඈත් කරගෙන නිදහස් කරගෙන අපිට මේ කටයුත්තේ නියැලෙන්න පුළුවන්. ඊළඟට තමන්ගේ කයත් හොඳට පිරිසිදු කරගෙන මූණකට හොදගෙන ඒ අවශ්‍ය කරන කායික සුවය සහිතව අපි මේ කටයුත්තට දැස් වෙන්න ඕනේ. ඒ වගේමයි ඉන්න පරිසරය ගැන තවත් වචනයක් කියනවා නම් අපි මේක හුඟා අඳුරු පරිසරයක් නොවිය යුතුයි. ඒ වගේමයි ඍජුවම ඉර එළිය තමන්ගේ මූණට වැටෙන පරිසරයකුත් නොවිය යුතුයි. සෙවණක් සහිත ඒත් හැබැයි ආලෝකමත් පරිසරයක් විය යුතුයි. ඒ බඳු පරිසරයක අපිට මේ පරිසරයත් එක්ක සම්බන්ධ වෙලා සබහා දහමත් එක්ක සම්බන්ධ වෙලා මේ බඳු දෙයක් කරන්න පුළුවන් නම් ඉතාම වටිනවා. කෙසේ නමුත් ගෙයක, කාමරයක, ස්තෝප්පුවක උනත් මේ කටයුත්ත කරන්න පටන් ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට වාඩි වෙච්ච නැත්තම් මේ විදිහට පරිසරය තෝරාගත්ත යෝගාවචරයට ඊළඟට බුදුරජාණන් වහන්සේ කියන්නේ නිසීදති පල්ලංකං ආභුජිත්වා. හොඳට මේ පළක් බඳලා වාඩි වෙනවා. ඒ පළඟ එහෙම නැත්නම් තමන්ගේ ඒ ආසනය ගැන හොඳට මනසින් ආභෝග කරනවා. එහෙම නැත්නම් මනසින් හොඳට ස්පර්ශ කරලා බලනවා. හොඳට තමන්ගේ කය තැම්පත් වෙලා තියෙනවද? සමබරව තියෙනවද? සමමිතිකව තියෙනවද කියලාද මදක් මේ වාඩිලා ඉන්න ඉරියව්ව දිහා විමසීමක් කරනවා. එතකොට අන්න තමන්ට තේරෙනවා නම් කොහේ හරි තැනක ඇල වෙලා තියෙනවා, හිර වෙලා තියෙනවා, තද වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඇඳුම් තැන් තැන් වල ඇඟට තද වෙලා හිර වෙලා තියෙනවා කියලා අන්නේ තැන් ටිකක් සකස් කරගන්න අවශ්‍යයි. ඒවා හොඳට සකස් කරලා ලිහිල් වෙච්ච ස්වභාවයෙන්, ඉහිල් වෙච්ච ස්වභාවයෙන්, සැහැල්ලු ස්වභාවයෙන් අපේ කය සකස් කරගන්න අවශ්‍යයි. එතකොට ඔන්න අපිට සුවදායි ඉඳගෙන ඉන්න ඉරියව්වක් ලැබෙනවා. ඉඳුම් හිටුම් පහසුකම් ලැබෙනවා. ඒ ඉඳුම් හිටුම් පහසුකම් අපිට ලැබුණා නම් අන්න කායික සුවයක් තියෙනවා. කායික මානසික සුවයක් දැනෙන්න පටන් ගන්නවා මොකද මේ වාඩි වෙලා ඉන්න ඉරියව්ව සුවදායි. අතන මෙතන රිදුම් කැක්කුම් ඉතාම අඩුයි. ඒ වගේමයි බාහිර පරිසරයෙන් එන බාධාවලුත් ඉතාම අඩුයි. ඇඳුම් පැළඳුම් වලින් එන බාධාවන් හිරවීම, තදවීම මේවත් අවම වෙලා තියෙනවා. ඒ නිසා මේ වාඩි වෙච්ච ඉරියව්වේ යම් සැහැල්ලුවක්, සුවයක් තියෙනවා. හිතන්න අපි බොහොම දුර ගමනක් ගිහිල්ලා වෙහෙසිලා ආවට පස්සේ අපි ගෙදර ඇවිල්ලා වාඩි වෙන්නේ, පුටුවක වාඩි වෙන්නේ ඒ සුවය බලාපොරොත්තුෙන්. ඒ වෙහෙස දුරු කරගැනීමේ බලාපොරොත්තුෙන්. අන්න ඒක තමයි මෙතනත් වෙන්නේ. අපි හොඳට මේ ඉරියව්වක සකස් කරලා වාඩි වුණාම ඒ කායික සුවය සැහැල්ලුව අපිට දැනෙන්න ඕනේ. ඒ කායික සුවය සැහැල්ලුව නැත්තම් සැපදායි බව ඊටාම වැදගත් වෙනවා මේ භාවනාවට. හිතන්න අපි මේ විදිහට වාඩි වුණාට පස්සේ දැන් කායික සුවයක් තියෙනවා. කය එහි මෙහි රිදෙන්න මේ තැවෙන්නේ එහෙම නැහැ. තැම්පත් වෙලා තියෙනවා හොඳට සමබර වෙලා තියෙනවා. දැන් හරියට නිකන් මෙහෙරක් වගේ නැත්නම් හුඹහක් වගේ පිරමීඩයක් වගේ හොඳට සමමිතිකව තැම්පත් වෙච්ච පටල වෙච්ච ගතියක් දැන් ඔන්න කයේ තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. දැන් හොඳට කය ඍජුව තබා ගන්න කියලා කියනවා. බෙල්ල හුඟක් නමාගෙන අත අතපය එහෙ මෙහෙ කරගෙන නෙමෙයි හොඳට කය ඍජු කළා තබාගෙන තමයි මේ භාවනාව පටන් ගන්න කියලා කියන්නේ. මොකද ආනාපාන සතියේදී මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය මනවින් නිදැල්ලේ සිදුවීම සඳහා අපේ කය <clears throat> හොඳට ඍජුව පැවතීම හුඟක් වැදගත්. මොකද එහෙම ඍජුව නැත්තම් නිකන් වකුටු වෙලා නම් තියෙන්නේ. ඒ හොඳට ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය නිදැල්ලේ සිද්ධ වෙන්නේ නැහැ. සමහරවිට ශබ්දයක් පවා නැගෙන්න පුළුවන්. අපේ මේ ඉරියව්ව සකස් වෙලා නැත්තම්. හැබැයි අපි හොඳට වාඩි වෙලා කය ඍජුව තියාගෙන එහෙම පටන් ගන්නවා නම් අපි හුස්ම ගන්නකොට කිසිම සද්දයක් නැගෙන්න විදිහක් නැහැ. ඒ වගේමයි අපි හොඳට මූණකට පවිත්‍ර කරගෙන නම් මේ වැඩේ පටන් ගත්තේ. අපි තුල යම්කිසි කායික සෝයක් තියෙනවා. ප්‍රබෝධමත් ගතියක් තියෙනවා. මේ දේවල් මේ බාහිර සාධක ආගම මේ ආධුනික යෝගාවචරයකට සදින් බලපානවා. ඉතින් ඒ සාධක ටික අපි හොඳින් සකස් කරගෙන අපිට වාසිදායක විදිහට සකස් කරගෙන මේ වැඩේ පටන් ගන්නවා නම් අපිට පුළුවන් දෙකට භාවනාව කරගෙන යන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. දැන් ඔන්න නාසිකාග්‍රේ ඉදිරියේ නැත්නම් මේ <clears throat> උඩුතල ආසන්නයේ තමන්ගේ අවධානය පවත්වන්න කියලා කියනවා. ඒ කියන්නේ දැන් වෙන වෙන තැන්වල නෙමෙයි අපේ අවධානය පවත්වන්නේ මේ නාසිකාග්‍රේ ඉදිරියේ. මෙතෙන්දී අවශ්‍ය නැහැ හරියටම මේ නාසිකාග්‍රයේ එක තැනක් හරියට නිකන් ඉදිකටු තුඩක අල්පෙනිත තුඩක තැනක් අරමුණු කරන්න නෙමෙයි මේ කියන්නේ. ඒ නාසිකාග්‍රයේ ආසන්නයේ යම් ප්‍රදේශයක හිත පැවැත්වීමයි බලාපොරොත්තුව. ගාක් ලොකු ප්‍රදේශයක නෙමෙයි මේ නාසිකාග්‍රයේ ආසන්නයේ අපි තුමු රුපියල් ඒකාශයක වගේ යම් කිසි ප්‍රදේශයක තමයි අවධානය පවත්වමින් වාසය කරන්න තියෙන්නේ. දැන් ඔන්න ඒකට ඔක්කොම සාධක ටික සූදානම් අපි දැන් ඈස් වෙලා ඉන්නවා. ඔන්න එතකොට ආස්වාසයක් සිද්ධ වෙනවා. එතකොට බුදුරජාන් වහන්සේ කියන සතෝ ආස සති. දැන් මේ සිදු වෙන ආස්වාසය ආස්වාසයක් වශයෙන් දැනගන්න. දැන් මේ අවස්ථාවේදී මේ මොහොතේදී සිද්ධ වෙන්නේ ආස්වාසයක්. එච්චරයි. ඊළඟට සතෝව පස්ස සති. ඊළඟට ඔන්න ප්‍රස්වාසයක් සිද්ධ වෙනවා. ඒකත් මේ අවස්ථාවේදී මේ මොහොතේදී ප්‍රශ්වාසයක් සිද්ධ වෙන ආකාරය දැනගන්න. එච්චරයි. දැන් එතකොට අපි අර ඔක්කොම ටික ලෑස්ති කළා, බාහිර සාධක සූදානම් කළා, ලොකු වැඩ කොටසක් කළා තමයි මෙතෙන්ට ආවේ. හැබැයි ආවට පස්සේ කරන්න තියෙන්නේ අතිශය සරල වැඩක්. මෙන්න මේ සරල බව අපිට තේරෙන්නේ නැත්තම් අපි මේ දේවල් සංකීර්ණ කරගන්නවා නම් අපිට භාවනාව සම්පූර්ණයෙන්ම පැටලෙනවා. අපි සම්පූර්ණයෙන්ම සතිය කියන මාතෘකාවෙන් නැත්නම් සතිමත් බව සමාධිමත් බව කියන මාතෘකාවෙන් පිටපැනලා අපි වෙන සංකීර්ණ මාතෘකාව ඔස්සේ සංකීර්ණතාව ඔස්සේ මනසේ සංඥා බහුලීකృత වීමක් ඔස්සේ නැත්නම් සංඥා බහුල වීමක් ඔස්සේ මනසේ කතාව ඇතුළත කතාව වැඩිවීමක් ඔස්සේ තමයි අපි යන්නේ. මේක සම්පූර්ණ වැරදි. මෙතෙන්ද වෙන්න තියෙන්නේ මනස සම්පූර්ණයෙන්ම තැම්පත් වීමක්, සැහැල්ලු වීමක්, සරල වීමක්. ඒ නිසා අපි අරතරන් සූදානම් වුණා සූදානම් වුණත් කරන්න තියෙන්නේ අපි වැඩේ පටන් ගත්තට පස්සේ කරන්න තියෙන්නේ අතිශය සරල වැඩක්. හැබැයි මේ සරල බවින් හැංගෙන්නේ නැහැ මේක පහසු වැඩක් කියලා. කරන්න තියෙන අතිශය සරල වැඩක්. හැබැයි මේක ඒ තරම් පහසු වැඩක් නෙමෙයි. මොකද අපේ හිතට මේ සාමාන්‍ය සරල උදාසීන අරමුණක ඉඳලා කිසි පුරුද්දක් නැහැ. ඒ නිසා අපේ හිත එහෙදුවනවා මෙහෙදුවනවා අතීතයට යනවා අනාගතයට යනවා සිහින මවනවා වෙච්ච දේවල් ගැන පසුතැවෙනවා අරයා ගැන කල්පනා කරනවා මෙයා ගැන කල්පනා කරනවා අරයා ගැන හිත ඇවුල් ඇති කරගන්නවා මෙයා ගැන හිතේ අමනාපකම් ඇති කරගන්නවා කේන්තියක් ඇති කරගන්නවා මේ වගේ নানা ප්‍රකාර විදිහට අපේ හිත දඟලනවා මොකද මේ සරල පහසු උදාසීන අරමුණක හිත පවත්වන්න අමාරුයි තාම. ඒ නිසා මේකට අපිට උපක්‍රමයක් ගන්න සිද්ධ වෙනවා. කොහොමද මේ හිත මෙල්ල කරන්න කියලා. ඉතින් ඒ සඳහා උපක්‍රම වශයෙන් අපිට ඕනනම් පුළුවන් ගණන් කරන්න පටන් ගන්න. ආශ්වාසයක් ප්‍රශ්වාසයක් සිද්ධ වෙනකොට 1යි 1යි කියලා ගණන් කරනවා. ඊළඟ ආශ්වාසය ප්‍රශ්වාසය සිද්ධ වෙනකොට 2යි 2යි කියලා ගණන් කරනවා. ඊළඟ ආශ්වාසය ප්‍රශ්වාසය සිද්ධ වෙනකොට 3යි 3යි කියලා පටන් ගන්නවා. ඉතින් මේ විදිහට ඕනනම් 10 විතර වෙනකන් අපිට යන්න පුළුවන්. ඊට පස්සේ ඉන් එහාට යන්න අවශ්‍ය නැහැ. ආයිත් 1යි 1යි කියලා ආයිත් මුලට එනවා. අපි තුමු අතරමඟදී හිත කොහේ හරි පිට දිව්වා. විනාඩි දෙකකට පස්සේ තමයි ඕන මතක් වුනේ. එතකොට ඉතින් ආයෙත් මුලටම එනවා. එකේ ඉඳන්ම ආයෙ පටන් ගන්නවා. මේ විදිහට යම්ස කෙනෙක් මේ ගණන් කිරීමේ ක්‍රමය ඕනනම් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ආශ්වාසයක් දැනගන්නකොට ආශ්වාසයක් වශයෙන් මෙනෙහි කරන්න පුළුවන්. ප්‍රශ්වාසයක් දැනගන්නකොට ඒ දැනගත්ත මොහොතේදී ප්‍රශ්වාසයක් කියලා මෙනෙහි කරන්න පුළුවන්. ඒතර මෙන්න මේ මෙනෙහි කිරීමේ උපක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. අර ගණන් කිරීමේ උපක්‍රම ඉතින් විවිධ විදිහට තියෙනවා. ඕනනම් එකක් දෙකක් තුන හතර ඔය විදිහට දිගට යන්න පුළුවන්. එහෙම නැත්නම් 1 1 2 2 ඔය ආකාරයෙන් දිගට යන්න පුළුවන්. ඉතින් විවිධ විදිහට ඒවා වෙනස් කරගත්තට වැරද්දක් නැහැ. වැදගත් වෙන්නේ ඒ උපක්‍රමය හරහා හිතේ මෙල්ලවීමක්, හිත ටිකක් තැම්පත් වීමක්, හිත කීකරු වීමක් සිද්ධ වෙනවාද කියන කාරණය. ඒතකොට මේ උපක්‍රමය වෙලා తాවකාලික අතකොළු පමණයි. මේ වැඩේ කරගන්න මේ తాවකාලිකව අතට ගත්ත අතකොළුවක් පමණයි ඔය ඔක්කොම උපක්‍රම. පස්සේ සියල්ල පැත්තකින් තියන්න පුළුවන්. ඒවා අපිට දිගට ගෙනියන්න අවශ්‍ය නැහැ. ඒ අවශ්‍ය කරන ප්‍රයෝජනේ ගත්තට පස්සේ ඒ ආයුධය පැත්තකින් තියන්නයි තියෙන්නේ. ඒ වගේ මෙතෙන්දිත් දැන් මේ ආනාපාන සතිය සාර්ථක කර ගැනීම සඳහා අපි මෙනෙහි කිරීමක් පාවිච්චි කරන්න පුළුවන්, ගණන් කිරීමක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ සාර්ථක වුණාට පස්සේ මෙනෙහි කිරීම අතර කරන්න අවශ්‍යයි. ඒ කියන්නේ දැන් මෙනෙහි කරන්නේවත් ගණන් කරන්නේවත් මොකක්වත් නැහැ. ආශ්වාසයක් සිද්ධ වෙනකොට ආශ්වාසයක් බව දන්නවා. ප්‍රශ්වාසයක් සිද්ධ වෙනකොට ප්‍රශ්වාසයක් බව දන්නවා. එපමණයි. ඊළඟ ආශ්වාසය ගැනවත් ඊළඟට ලැබෙන්න තියෙන ප්‍රශ්වාසය ගැනවත් පසුවෙච්ච ආශ්වාසය ගැනවත් පසුවෙච්ච ප්‍රශ්වාසය ගැනවත් මේ මොකක්වත් හිතන්නේ මේ මොහොතේදී මේ වර්තමාන මොහොතේදී අත්දකින ආශ්වාසය මේ වර්තමාන මොහොතේදී අත්දකින්න ප්‍රසවාසය. ඔය මට්ටමට අපිට එන්න පුළුවන් නම් ලොකු චිත්ත ඒකාග්‍රතාවයක් ගොඩනගෙනවා. මනසේ ලොකු ඒකාග්‍රතාවයක් ගොඩනගෙනවා. ඒ වගේම මනස සැහැල්ලු වෙනවා. අර ලෝකයක් කරදර අපි ඔක්කොම පැත්තකට දාලා දැන් මේ බොහොම සරල උදාසීන අරමුණක හිත පොඩ පොඩ එකඟ වෙන්න පටන් ගන්නවා. තැම්පත් වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙහෙම දිගට කරගෙන යනකොට අර Tamanට තේරෙනවා දැන් කලින්ට වඩා හුස්ම රැලි ගණනාවක හිත ඒකාග්‍ර වෙන්න පුළුවන් කියලා පටන් තේරෙන ගන්නවා. පටන් ගත්ත කාලේ ඉඳන් ඔයක තිබුණේ ඔන්න හුස්ම රැලි 10ක විතරයි. ඊට පස්සේ ඔන්න හිත කොහෙදෝ ගියා. හැබැයි දැන් එහෙම නෙමෙයි හුස්ම රැලි 15ක 20ක විතර එක දිගට දැන් හිත තැම්පත් වෙලා තියෙනවා. ඊට පස්සේ ඉතින් ආයෙත් හිත පිට යනවා. හැබැයි හිත පිට ගියත් වැඩි වෙලාවක් අතරමං වෙලා තියෙන්නේ නැහැ. තමන්ට තේරෙනවා තමන් මේ වුමනා කරන අරමුණේ නෙමෙයි ඉන්නේ කියලා. ඒ නිසා නැවතත් හිත ඒ වුමනා කරන අරමුණට නැත්නම් ආනාපාන සතියට ආස්වාස ප්‍රස්වාසයට අරගන්න පුළුවන්. ඉතින් මෙහෙම කෙනෙක් මේ කටයුත්ත දිගට කරගෙන යනවා නම් ටික ටික එයාට දැනේවි දැන් කලින්ට වඩා හුස්ම රැලි ගණනාවක සිහිය පවත්වන්න පුළුවන්. දැන් ඔන්න හුස්ම රැලි 50ක ළඟ ළඟ තියෙන හුස්ම රැලි 50ක එක දිගට සිහිය පවත්වීමේ හැකියාව තියෙනවා. හිත පිට යනවා හුඟාක්ම අඩුයි. ඔන්න එක ළඟ තියෙන හුස්ම රැලි 70ක 80ක 100 පවත්වන්න පුළුවන්. එක ළඟ තියෙන හුස්ම රැලි 100ක 150ක 200ක 100 පවත්වන්න පුළුවන්. දැන් මෙතන අපිට තේරෙනවා ක්‍රමානුකූලව අපි තුල යම්කිසි හැකියාවන් කුසලතාවයන් දිනු වෙලා තියෙනවා. කලින් වගේ නෙමෙයි කලින් නම් හිත කිසිසේත්ම අපි කියන දේ ඇහුවේ නැහැ. හරියට නිකන් අර පිස්සු හැදිච්ච වඳුරෙක් වගේ රෙලවෙක් වගේ එහෙම එහෙ පැන පැන තමයි තිබුණේ. නමුත් දැන් එහෙම නෙමෙයි හිත අපි කියන දේ අහනවා. අපි කිව්වහම නාසිකාග්‍රයේ අවධානයෙන් ඉන්න කියලා දැන් එයා එතෙන්ට වෙලා ඉන්නවා. ඒ වගේම අය ආස්වාසයක් ප්‍රස්වාසයක් බලන්න කියලා කිව්වහම ඒ ආස්වාසය ප්‍රස්වාසය බලන ගතියක් දැන් තියෙනවා. ඒ කියන්නේ හිතේ සෑහෙන ඒකාග්‍රතාවයක් දැන් ගොඩ නැගිලා තියෙනවා. ඒක ගැන අපි සතුටු වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි දැන් මේ නොලැබිච්ච දේවල් නොලැබිච්ච ධ්‍යාන ගැන මාර්ගඵල ගැන පසුතැවිලි එහෙම නැත්නම් මානසික පීඩාවක් විඳිනව නෙමෙයි. මේ වෙලාවේදී බොහෝම සැනසිලිදායකයි මේ වෙලාවේදී බොහොම සුවදායකයි. මේ වෙලාවේදී අපේ අවධානය ලක් කරලා තියෙන්නේ ආශ්වාසයක් පමණයි. මේ වෙලාවේදී තාම සැනසෙලිදායකයි, බොහොම සතුටුදායකයි, තෘප්තිමත් බවක් තියෙනවා. අපේ පූර්ණ අවධානය ලක් කරලා තියෙන්නේ ප්‍රශ්වාසයකට පමණයි. මේ ආකාරයෙන් අපිට පුළුවන් නම් මේ අපේ මනසේ තියෙන අර ඉල්ලන ගතිය, තව තව දේවල් ඉල්ලන ගතිය පැත්තකට දාලා මේ මොහොතේ දැනෙන මේ ආශ්වාසයකට 100% සම්බන්ධ වෙන්න. ඒ ආස්වාසයත් එක්ක යාළු වෙන්න. හොඳට ඒකාබද්ධ වෙන්න. එහෙනම් අපි ක්‍රමයේ ඉගෙනගෙන තියෙනවා. එහෙම නැතුව අපි තාමත් අරව ඉල්ලනවා මේව ඉල්ලනවා අරක හම්බුන්නේ මේක හම්බුන්නේ මගේ හිත එකමුනේ නෑ මගේ හිත ධානගත උනේ නෑ කියලා අපි මැසිවිලි නගනවා නම් අපේ හිතේ තියෙන අප්‍රුප්තිකර බවක් නම් ඉතින් ගමන යන්න හරි අමාරුයි. විශේෂයෙන්ම මේ ගමනේදී අපි ගාවේ තෘප්තිමත් බව ඇති කර ගැනීම ඉතාම වැදගත්. මොකද ඒ තෘප්තිමත් බව තුලින් තමයි අපේ තුල සතුට ඇති කරගන්නේ. අපි නොලැබිච්ච දේවල් ගැන නිතරම අඬනවා නම් වැළපෙනවා නම් පසුතැවිලි වෙනවා නම් මේ හිතේ මේ වික්ෂිප්ත භාවයකට පැමිණෙනවා නම් ඉතින් හිත ඒකාග්‍ර කරගන්න අමාරුයි සමාධිමත් කරගන්න අමාරුයි. නමුත් අපි මේ දැන් තියෙන தත්ත්වය ගැන සෑහීමකටපත් වෙනවා නම් එතනින් අදහස් වෙන්නේ උත්සාහ කරන්නේ නැහැ කියලා. නමුත් මේ වඩන මොහොතේ තෘප්තිමත් බවක් අවශ්‍යයි. ඒ තුලින් සතුට වෙන ගතියක් අවශ්‍යයි. මේ දැනෙන හුස්ම රැල්ලේ ඒකාග්‍රතාවයක්, සමාධිමත් භාවයක්, තෘප්තිමත් භාවයක් අපේ හිතේ ඇති කරගන්න අවශ්‍යයි. හිතන්න අපිට තෘප්තිමත් බවක් ඇති කරගන්න පුළුවන් දැන් කලින් අවස්ථාවේදී අපි තුමොන්න ගිය සතියේ භවනා කරද්දී මගේ හිත මට තේරුණා හුස්ම රැලි 20ක විතර තමයි හිටියේ. ඊට පස්සේ ඒ කොහෙදෝ යනවා. තොරතෝංචයක් නැතුව කතාව පටන් ගන්නවා. හැබැයි දැන් දැන් එහෙම නෙමෙයි ඔන්න හුස්ම රැලි 50ක විතර එක දිගට ඉන්න ගතියක් තියෙනවා. ඉතින් ඒක තමන්ට සතුට වෙන්න පුළුවන්. දැන් කලින්ට වඩා මගේ හිත කීකරුයි. කලින්ට වඩා මගේ හිත මං කියන දේ අහනවා. මට ඕන තැන තියාගෙන ඉන්න පුළුවන්. කියලා තමන්ට පුංචි සතුටක් තමන් කරපු මේ අභ්‍යාසය හරහා තමන් යෙදුන මේ භාවනාව හරහා හිතේ ඒ උවමනා කරන ශක්තිය, උවමනා කරන හැකියාවන්, කුසලතාවයන් යම් පමණකට හෝ දියුණු වෙලා තේනවා කියලා සතුට වෙන්න පුළුවන්. මේ සතුට ඊටාම වැදගත්. ඒකයි මම මේ නැවත නැවතත් පුන පුනා කියන්නේ මේ සතුට නැතුව මේ ඉදිරි ගමනක් නැහැ. මේ බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගය හරිම සුවදායී ගමනක් කියලා කියන්න පුළුවන්. ඒකයි බුදුරජාන් වහන්සේට නමක් දෙනවා සුගත කියලා. සුගත කියලා කියන්නේම ඒ පැමිණෙන විවිධාකාර බාධාවන් ජයගනිමින් සිනාමිසු මුහුණින් නැත්නම් බොහොම සතුට සහගත සිතින් ප්‍රසන්න මනසකින් ඒ වමනා කරන බෝධි සම්භාරයන් පුරපු නිසා තමයි භාගතුන් වහන්සේට සුගත කියලා කියන්නේ. ඒ වගේ තමයි යෝගාවචරයේකුත් මේ පැමිණෙන බාධාවන් වලින් හිතේ අමනාපකම් ඇති කරගන්න නැතුව, පසුතැවිලි ඇති කරගන්න නැතුව, ඒවත් තමන්ගේ චිත්ත ශක්තිය දිනු කරගන්න, හැකියාව දිනු කරගන්න, හිතේ පන්නරයක් ඇති කරගන්න භාවිතා කරමින් මේ මොහොත ගැන සතුටු වෙමින් මේ මොහොතේ ලබන අත්දැකීමට පූර්ණ අවදිමත් බවක් ඇති කරගන්නේ. ඒ තුලින් සතුටක් ඇති කරගන්නින් යනවා නම් ඔන්න අපිට ඉස්සරහට යන්න පුළුවන්. ඊට පස්සේ දැන් කෙනෙක් මේ විදිහට ඉස්සරහට යනකොට දැන් ඔන්න එයාට තේරෙනවා කලින් වගේ නෙමෙයි හිත කියන දේ අහනවා ළඟ ළඟ තියෙන හුස්ම රැලි 100ක් 200ක් ඉන්න පුළුවන්කම තියෙනවා. දැන් විශේෂයෙන්ම දැන් මේ ආනාපාන සතිය සමත මුහුණුවරකින් වඩාගෙන යනකොට මේ හුස්ම රැල්ලේ වෙනස්කම් එච්චරම බලන්න අපි වෙහෙසෙන්නේ නැහැ. හුස්ම රැල්ල අපි කියන්නේ නිකන් පහුරු ගාලා බලනවා වගේ හුස්ම රැල්ල දිහා බොහොම විමසිලිමත් වෙලා බලන්න. ඒකේ තියෙන සියුම් සියුම් ලක්ෂණ තේරුම් ගන්න ලොකු උත්සාහයක් දරන්නේ නැහැ. එතකොට ටිකක් හිත විපස්සනාවට බර වෙනවා. හැබැයි ඒ වෙනුවට බලාපොරොත්තුව මේ තියෙන හුස්ම රැල්ල මත ඒකන් සිහිය මතු පිටින් තබාගෙන සිටීම පමණයි. ඒ කියන්නේ දැන් මෙතෙන්දී අභිලාෂය වෙන්නේ ඌමනාව වෙන්නේ හිත සමාධිමත් කර ගැනීම. සමාධිය ඉස්සරහට ගැනීම. ඒකයි සමත කර්මස්ථානයක තියෙන විශේෂත්වය. සමතේදී බලාපොරොත්තුවක් නැහැ ප්‍රඥාව එකපාරට ඉස්සරහට ගන්න. බලාපොරොත්තු වෙන්නේ සමාධිය ඉස්සරහට ගන්න. සමාධි ලක්ෂණය ඉස්සරහට ගන්න. ඒ නිසා අර හුස්ම රැල්ලට නැවත නැවත හිත නංවමින් එතනම හිත පවත්වමින් කටයුතු කරනවා. හුස්ම රැල්ලේ තියෙන සියුම් සියුම් ලක්ෂණ විග්‍රහ කරමින් විමසමින් ඒ ගැන යම් සියුම් ආකාරයෙන් දකිමින් වාසය කරන්න එහෙම දරන උත්සාහයක් නැහැ. හැකි පමණ වැඩි හුස්ම රැලි සංඛ්‍යාවක් මේ නාසිකාග්‍රයේම හිත පැවැත්වීම තමයි උත්සාහය වෙන්නේ. දැන් යාළ තේරෙන හුස්ම යන්නේ 100ක 200ක 300ක 400ක ඔන්න දිගට හුස්ම රැලි එන එන මතුවෙන මතුවෙන හුස්ම රැල්ලේ එතන එතන මේ හිත ඒකාග්‍ර කරමින් ඉන්න පුළුවන් ගතියක්. හිත නිකන් නතර වෙලා තියෙන ගතියක් මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය තුළ එයාට දැනෙන්න පටන් ගන්නවා. ඉතින් මේකෙදී වෙන තව අපූර්ව සිද්ධියක් තමයි මේ ආනාපාන සතිය සමාධි ලක්ෂණයෙන් දිනු වෙනකොට මෙතන ආනාපාන සති නිමිත්තක් පහළ වෙන්න පුළුවන්. හුඟක් යෝගාවචරයෙන්ට මේක වෙනවා සමත පැත්තෙන් හිත දියුණු කරනකොට ආනාපාන සති නිමිත්තක් වශයෙන්. උදාහරණයක් වශයෙන් හරියට නිකන් පුළුන් රදක් වගේ. එහෙම නැත්නම් වලාකුලක් වගේ. එහෙම නැත්නම් පුංචි ආලෝකයක් වගේ දෙයක් පහළ වෙන්න පුළුවන්. අපි නාසිකාග්‍රය අසල අවධානයෙන් පවත් අවධානයේ පවත්වමින් ඉන්නකොට වෙන ටිකක් ඊට ආසන්නයේ තැනක අමුතු ආලෝකයක්, ආලෝක සහගත ස්වභාවයක්, නිකන් හඳ පෑවු වගේ ස්වභාවයක්, එහෙම නැත්නම් වලාකුලක් ආව වගේ ස්වභාවයක්, පුළුම් රදක් වගේ දෙයක් දැන් ඔන්න එන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් අපි ඕක දිහා බලන්න ගියොත් ඒක නැති වෙලා යනවා. ඒක දුර වෙලා යනවා. හැබැයි අපි ඒ වෙනුවට තවදුරටත් ආනාපාන සතියෙම වඩනවා. එහෙම වඩමින් ඉන්නකොට අර අපි හිතමු පුළුන් රොඩක් වගේ ඒ පහළ වෙච්ච ස්වභාවය, ඒ නිමිත්ත ටික ටික ටිකක් තහවුරු වෙන්න පටන් ගන්නවා. එයා යන්නේ නැහැ දැන්. එයා ටිකක් අල්ල හිටිනවා. ඒ වගේමයි ඉස්සෙල්ලා නම් ආනාපාන සතිය අපිට විනාඩි 45ක් විතර වැඩි වැඩුවාට පස්සේ තමයි අරක මතුවුනේ. හැබැයි දැන් කාලයක් යනකොට විනාඩි 30ක් අපි වඩනකොට අන්න ඒක මතුවෙනවා. තවත් කාලයක් යනකොට ඉන්න විනාඩි 15කදී ඒක මතුවෙනවා. ඊළඟට මතුණාට පස්සෙත් ඒක අල්ල හිටිනවා. දිගට තියෙනවා දැන්. ඒක මේ මේ බොඳ වෙලා යන්නේ නැහැ, නොපෙනී යන්නේ නැහැ. ඒක දැන් අල්ල හිටින ගතියක් තියෙනවා. මේ විදිහට කෙනෙක් බහුලීකృత කරනවා නම් අන්න යාට තේරෙනවා දැන් ක්‍රම සහ විදි අහුවෙලා හිතේ ඒකාග්‍රතාවය වැඩිගෙන එනකොට අන්න අර නිමිත්ත පහළ වෙනවා. තමන් ඒ නිමිත්ත දිහා බලන්නේ නැතුව ආනාපානයේ දිහාම බලාගෙන වැඩේ කරගෙන යනවා. එතකොට අර නිමිත්ත හොඳට තහවුරු වෙලා, ස්ථාවර වෙලා ටික ටික තව ප්‍රබාස්වර වෙලා එන්න පටන් ගන්නවා. ආලෝක ස්වභාවයක් වශයෙන් නම් සමහර විට විවිධ ආලෝක විවිධ වර්ණවල ආලෝකයක් මුලින් පහළ වෙන්න පුළුවන්. අපි හිතමු ඔන්න නිල් පාටට, දම් පාටට, රතු පාටට ඒක චරිතයන් අනුව වෙනස් වෙනවා. විවිධ වර්ණ වලින් මේක මුලින් පහළ වෙන්න පුළුවන්. හැබැයි අ භාවනාව දිගට කරගෙන යනකොට මේ විවිධ වර්ණ වෙනුවට මේක හුඟක් වෙලාවට සුදු පාටට තමයි හැරෙන්නේ. සුදු පාට ආලෝකයක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් දැන් යෝගාවචර දිගට මේ කටයුත්තේ යෙදෙනවා. අර ආලෝක ස්වභාවය මතුවෙලා ඔන්න දැන් හුස්ම රැල්ලත් එක්ක නිකන් සමපාත වෙලා මිශ්‍ර වෙලා වගේ එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ තමන් හොඳට නාසිකාග්‍රේ ප්‍රදේශයට අවධානය යොමු කරමින් ආනාපාන සතිය යෙදෙනවා. ඒ ආසන්නයේතම අර ආලෝකයක් පැමිණෙනවා. අර නිමිත්තක් පැමිණෙනවා. දැන් හරියට නිකන් ඒ ආලෝකයෙන් හුස්ම රැල්ල පටන් ගන්නවා වගේ. ඊට පස්සේ අපි ආලෝකය තුලට හුස්ම රැල්ල අවසන් කරනවා. නැත්නම් ප්‍රශ්වාසය පැමිණෙනවා වගේ. ආස්වාසයේ හුස්ම මේ අර ආලෝකයෙන් පැමිණෙනවා ප්‍රස්වාසයේ ආලෝකයේ තුලට යනවා. ඔන්න වගේ මේ දෙක අතර හොඳ සම්බන්ධ වීමක්, සමපාත වීමක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ අවස්ථාවේදී ඇත්තටම විශේෂයෙන් අලුතෙන් ඒක දිහා බලන්න කියලා දෙයක් නැහැ. යෝගාවචරයට ඒක බැලෙනවා. මොකද හුස්ම ඒ ආලෝක ස්වභාවයයි නැත්නම් මේ ආනාපාන සති නිමිත්තයි දැන් සමපාත වෙලා තියෙන්නේ. ඒ නිසා දැන් බොහොම નિરાයාසයෙන් මේ ආලෝකය දිහා බලන්න පුළුවන්. දැන් මේ தත්ත්වයට ඇවිල්ලා තියෙනවා නම් යෝගාවචරයට පුළුවන් දැන් ආස්වාස ප්‍රස්වාසය දිහා බලන්නේ නැතිව ඍජුවම අර ආලෝකය දිහා බලන්න. ඒ ආනාපාන සති නිමිත්ත දිහා බලන්න. ඉතින් මේකට අපි කියනවා පටිභාව නිමිත්ත කියලා. මොකද දැන් තියෙන්නේ අර සමාධියෙන් හටගත්ත ආනාපාන සති සමාධියෙන් හටගත්ත පටිභාග නිමිත්තක්. නැත්නම් ආනාපාන සති නිමිත්තක්. මේ නිමිත්ත දිහා දැන් බලාගෙන ඉන්නවා. බොහෝම සුවසේ සැහැල්ලුවෙන් බලාගෙන ඉන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා දැන් මේ ධ්‍යාන ගැන විස්තර කරද්දී ඒ ඉබඳු මට්ටමකට එන්න නම් හිතේ සකස් විය තවත් කොටස් කීපයක්. විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි කියලා බුදුරජාණන් වහන්සේ පොඩි උමනා කීපයක් එහෙම නැත්නම් මේකෙදී සකස් හේතු අංග කීපයක් මතක් කරලා දෙනවා විවිච්ඡේව කාමේහි මේ කාමයන් ගැන තියෙන ඒ කාමච්ඡන්දය දැන් తాවකාලිකව යටපත් වෙලා තියෙනවා විවිච්ඡේව අකුසලේහි ධම්මේහි ඒ වගේම අනිකුත් නීවරණ ව්‍යාපාදයේ තීන නිද්දේ උද්දච්ච කුක්කුච්චේ විචිකිච්ඡාව කියන මේ අනිකුත් නීවරණ ඒවත් සියල්ල යටපත් වෙලා තියෙනවා එතකොට මේ නීවරණ පහම යටපත් වෙච්ච මට්ටමකදී තමයි අර වගේ හොඳට අර ආනාපාන සති නිමිත්ත පහළ වෙලා ප්‍රභාෂර වෙලා අපේ අර හුස්ම රැල්ලත් එක්ක හොඳට සමපාත වෙලා එන්න පටන් ගන්නවා. දැන් ඊබඳු පරිසරයක දැන් යෝගාවචරයට කරන්න තියෙන්නේ ඒ ආලෝක ස්වභාවය දිහා බැලීම පමණයි. දැන් ආස්වාස ප්‍රස්වාසය අතහැරියා. කය හොඳට තැම්පත් කරගත්තා. හිත එහෙ මෙහෙ දුවන්නේ නැහැ කිසිම සැකයක් නැහැ. මේක ආවයි කියලා හිත උද්දාමයටපත් වෙලා ආවේගශීලී වෙලා නොවිවසිලිමත් වෙලා එහෙම එකක් ඇත්තෙත් නැහැ. හරීම ශාන්තව බොහොම ඉවසිල්ලේ තැම්පත්ව අර නිමිත්ත දිහා බලාගෙන ඉන්නවා. මෙන්න මේ තැම්පත් බව, ශාන්ත ගතිය, සැහැල්ලු ගතිය ඊටාම වැදගත් ඊළඟ මට්ටමට යන්න. මොකද අපේ හිතේ නොවියසලි ගතියක් තියෙනවා නම් දැන් නිකන් මේක ආවා ඊළඟට මොකක් වෙයිද දන්නෙත් නැහැ. තාම අරකට ගියේ නෑ තාම සමාධිමත් උනේ නෑ කියලා අර හිතේ යම් කිසි සැකයක් නොයවසලිපත් නොයවසලිපත් ගතියක් ඇති වුණොත් ඒකම බාධාවක් වෙනවා. මොකද දැන් හරියට නිකන් අතුර යනවා වගේ වැඩක් දැන් තියෙන්නේ. ඉන්දි කට්ටර නූලක් දානවා වගේ වැඩක් දැන් තියෙන්නේ. බොහොම හරිම සූක්ෂමයි. හිත බොහොම සැහැල්ලු වෙලා තියෙනවා, තැම්පත් වෙලා තියෙනවා, ඒකාග්‍ර වෙලා තියෙනවා, සමාධි නිමිත්ත හොඳට සමපාත වෙලා තියෙනවා. ඒ වෙලාවේදී අනිත් සියල්ල අතහැරලා සමාධි නිමිත්ත දිහා සුවසේ බලාගෙන ඉන්නවා. සැහැල්ලුවෙන් බලාගෙන ඉන්නවා. අතහැරිච්ච මනසකින් බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ දේවල් ඉල්ලන්න යන්නේ අර කෝනේ මේ කෝනේ අර සමාධිය ඕනේ මේ ධානය ඕනේ අර මාර්ගඵලය ඕනේ කියලා ඒ කිසිම දෙයක් ඉල්ලන්න යන්නේ නැහැ. මේ තියෙන දේ හොඳටම ඇති. මේ ලැබිලා තියෙන සමාධිමත් බව හොඳටම ඇති. හරිම සුවදායි. බොහොම සුවදායි. හරිම සැපවත් කියන ඉබඳු ආකල්පයකින් මේක දිහා සුවසේ සැහැල්ලුවෙන් බලාගෙන සිටීම පමණයි කළ යුත්තේ. ඉතින් අපිට මෙන්න මේ සමබරතාවය හදාගන්න පුළුවන් නම් ඔන්න හිත මේ සමාධිය නිමිත්ත තුලට ඇතුල් වෙන්න පුළුවන්. සමාධිය නැත්නම් ඒ ආනාපාන සති නිමිත්ත තුලට නැත්නම් පටිභාග නිමිත්ත තුලට හිත බැස ගැනීමක් සිද්ධ වෙන්න පුළුවන්. හරියට නිකන් වතුරක බැසගත්තා වගේ. හරියට නිකන් වලාකුළක් ඇතුළට නිකන් අර ප්ලේන් එකක් ගුවන් යානයක් ඇතුළු වුණා වගේ. එහෙම නැත්නම් මුළු රෙද්දකින් අපේ මුළු ශරීරෙම වසා ගත්තා වගේ. ඉතින් ඔය වගේ විවිධ අත්දැකීම් තමයි ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ අර තිබුණා ආලෝක සභාවයක්. ඒ ආලෝක සභාවය ඇතුළට අපිව නිකන් උරාගත්තා. අපිව නිකන් ඒක ඇතුළට ගියා. අපි ඒකේ බැසගත්තා. එහෙම නැත්නම් ඒ ආලෝකය අපිව වැළඳගත්තා. ඔන්න වගේ ස්වභාවයක්පත් වෙන්න පුළුවන්. ඉතින් ඔය දේත් උනා නම් ඊට පස්සේ දැන් හිත සමාධිමත් වුණා. එමන්ට අර්පණාවකට හිතපත් වුණා. හිත හොඳට ඒකාග්‍ර වුණා. අර ආලෝකයයි තමනුයි එකක් බවට පත් වුණා. නැත්නම් ඒකාත්මීය වුණා කියලා කියන්න පුළුවන්. දැන් මුළු ලෝකයම අතහැරුණා. මේ ආලෝකයයි හිතයි දෙකම එකක් බවට පත් වුණා. ඉතින් මෙතනට අපි කියනවා හිත අර්පණා සමාධියකට පත් වුණා කියලා. දැන් හිත එහෙ මෙහෙ කොහෙවත් යන්නේ නැහැ. මේ ආලෝකය තුල හිර වෙලා වගේ තියෙනවා. ආලෝකය තුල හොඳට ඒකාග්‍ර වෙලා තියෙනවා. දැන් මේකෙදි බුදුරජාන් වහන්සේ කරුණු කීපයක් පෙන්ලා දෙනවා. එකක් තමයි මේ ආලෝකයට නැවත නැවත හිත නැංවීම. නැත්නම් මේ ආනාපාන සති නිමිත්තට නැවත නැවත හිත නැංවීමට තමයි කියන්නේ විතක්කය කියලා. දැන් මේ තියෙන බොහොම සරල අරමුණක්, සැහැල්ලු අරමුණක්, නිශ්චල අරමුණක්, හුදු ආලෝක ස්වභාවයක්. මේ ආලෝක ස්වභාවයට නැවත නැවත හිත ලඟනවා. නැවත නැවත හිත නංවනවා. හිත නිකන් එළියට පයින්න වගේ හදනවා ආයෙත් ඒ ආලෝකයටම එනවා. හිත නිකන් එළියට පයින්න වගේ හදනවා ආයෙත් හිත ඒකටම එනවා. මේක මුලදී අපි නිකන් උවමනාවෙන් වගේ කළාට පස්සේ පස්සේ අපිට උවමනාවෙන් කරන්න දෙයක් නැහැ. හිත විසින්ම ඒ කටයුත්ත කරනවා. පොඩි නිකන් එළියට යනවා වගේ දඟලනවා ආයෙත් ඒකට එනවා. ආයෙත් එළියට යනවා වගේ දඟලනවා ආයෙත් ඒකටම එනවා. මෙන්න මේ නැවත නැවත ඒ ආනාපාන සති නිමිත්තට හිත නැංවීමට අපි කියනවා විතර්කය කියලා. ඊළඟට ඒ ආලෝක ස්වභාවයට එතන නැංගුවාට පස්සේ ඒ තුලම හිත සැරිසරනවා. එහෙ මෙහෙ යන්නේ නැහැ වෙන වෙන අරමුණු වල යන්නේ නැහැ. හරියට ඒ නිමිත්ත හිතින් පිරිමදිනවා වගේ. ඒ ආලෝක ස්වභාවය තුල හිත හැසිරෙනවා. ඒකෙම කාලය ගත කරනවා. ඒකම හිතින් පිරිමදිමින් ඒ තුලම සැරිසරමින් ආලෝකයේ තුලම හිත මේ කාලය ගත කරනවා. ඔකට අපි කියනවා ਵਿਚාරය කියලා. ඒ කියන්නේ හිත නිශ්චල නැහැ 100%ක් නිශ්චල නැහැ ඒ යම්කිසි ඊටාම සියුම් ආලෝක ස්වභාවයක් තියෙනවා ඒ සීමිත පරිසරයේ හිත එයම ඇසුරු කරමින් එයම නිකන් අතගාමින් එයාගෙම වටේ යමින් වෙන කොහෙවත් නොගින් ඒ තුලම කාලය ගත කරනවා. ඔකට අපි ਵਿਚාරය කියලා කියනවා. ඊට පස්සේ මේ తত্ত্বය ඇත්තටම දැන් ලොකු සුවදායි ස්වභාවයක්. මොකද අර ලෝකයක් කරදර දැන් හිතින් අතහැරිලා ගෙවල් දොරවල් වල කරදර සියල්ල අතහැරිලා යාන වාහන වල කරදර, රටේ තොටේ කරදර, ඔය කොරෝනා ප්‍රශ්න මේ සියල්ල දැන් අතහැරලා තියෙන්නේ. සියල්ල අතහැරලා මේ ඊටාම සූක්ෂම සුවදායි ආලෝක ස්වභාවයක් තුළ හිත තමා විසින්ම හරිම සැහැල්ලුවෙන් ඉන්නවා. ඉතින් මේ තුළ මේ තියෙන සුවය ප්‍රමෝදයක් බවට පත් වෙනවා. හරි සැහැල්ලුවක්, සුවයක්, සතුටක් බවට පත් වෙනවා. මේක තව තව වර්ධනය වෙලා ප්‍රීතියක් බවට පත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ හරියට නිකන් ඇඟ කිලිපලා යනවා වගේ ගතියක් නැත්නම් කිරිගඩු පිපෙනවා වගේ ගතියක් නැත්නම් හරියට නිකන් මුළු කයම සම්බාහනය කරලා යන කරනවා වගේ ගතියක් එහෙම නැත්නම් හරි රැල්ලක් ඇවිල්ලා තමන්ව සම්බාහනය කළා ආයෙත් යනවා ආයෙත් ඔන්න රැල්ලක් ඇවිල්ලා තමන්ව සම්බාහනය කළා ආයෙත් යනවා ඔන්න වගේ ගතියක් නැත්නම් හරියට නිකන් විදුලියක් හිටුවා වගේ ගතියක් ඔය වගේ විවිධ ආකාරයෙන් මේ ප්‍රීතිය පහළ වෙන්න පුළුවන් ඉතින් මෙබඳු කායික ප්‍රීතියක් Tamanට දැනෙන්න පුළුවන්. මේවා ඔක්කොම මේ සමාධියේ ලක්ෂණ. මේ අපි මේ කතා කරගෙන යන ප්‍රථම ධානයේ ලක්ෂණ තමයි දැන් මේ විස්තර කරන්නේ. දැන් එතකොට අපි කතා කළා හරි හොඳට නැවත නැවත ඒ අරමුණට ඒ ප්‍රතිභාග නිමිත්තට හිත නංවනවා ඒකට විතර්කය කියලා කියනවා ඒ තුලම හිත හැසිරෙනවා ඒකට ਵਿਚාරය කියලා කියනවා ඒ වගේමයි දැන් අර නීවරණයටපත් වෙලා ඒ වෙනුවට බොහොම සුවදායී ගතියක් ප්‍රීතියක් හිත පිනා යන ගතියක් පහළ වෙලා තියෙනවා. ඒකට ප්‍රීතිය කියලා කියනවා. ඊළඟට මේ කය හිත පිනා යාම පමණක් නෙමෙයි කායික සැහැල්ලුවක් තියෙනවා. කායික ප්‍රබෝධමත් ගතියක් තියෙනවා. හරියන සුවයක් දැනෙනවා. සැපදායි ගතියක් දැනෙනවා. ඒකට සුඛය කියලා කියනවා. ඒකට සුඛය කියලා කියනවා. දැන් අපි මේ කතා කළා කාරණා කීපයක්. විතක්ක, විචාර, පීති, සුඛ. ඊට පස්සේ දැන් මේ අරමුණෙන් පිට වෙනත් කිසිම අරමුණක් හිතට එන්නේ නැහැ. හිත වෙනම අරමුණකට හිත පනින්නේ නැහැ. අතීතයට අනාගතයට යන්නේ නැහැ. මේ අරමුණේම හිත ඒකාග්‍ර වෙලා තියෙනවා. සමාධිමත් වෙලා තියෙනවා. මේකට කියනවා ඒකාග්‍රතාවය කියලා. ඒකාග්‍රතාව කියලා. ඒතර මෙන්න මේ ප්‍රථම ධානයේ ලක්ෂණ පහක් නැත්තම් ධාන අංග පහක් සාමාන්‍යයෙන් විස්තර වෙනවා. විතක්ක, ਵਿਚාර, පීති සුඛ ඒකාග්‍රතාව කියලා මෙන්න මේ ධානාංග පහෙන් මෙන්න මේ ප්‍රථම ධානය හඳුන්වනවා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තව විස්තර කරනවා දැන් මේ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨම ඥානං උපසම්පජ්ජ විහෙරති දැන් ඔන්න ප්‍රථම ධානයට සමවැදිලා යා වාසය කරනවා සෝ ඉමමේව කායං විවේකජේන පීති සුඛේන අபிසන්දේති පරිසන්දේති පරිපූර්ණේති පරිප්පරති දැන් මේ හටගත්ත ඒ විවේක සුවයෙන් ප්‍රීති සහගත සුවයෙන් මුළු කයම එයා තෙමනවා මුළු කයම පිරිමදිනවා මුළු කයම වෙලාගෙන තියෙනවා ඒ හටගත්ත විවේක ප්‍රීති සුවයෙන් මේකට හරි ලස්සන උපමාවක් දෙනවා බුදුරජාන් වහන්සේ <clears throat> මොකක්ද දෙන උපමාව ඒ කාලේ මේ බුද්ධ කාලෙදී මේ සබන් කියලා જાතියක් තිබිලා නැහැ. ඒ කාලේ තිබිලා තියෙන්නේ මේ හරිය නිකන් සුණු කියලා කියනවා නාන සුණු. ඒ කියන්නේ නිකන් හරිය නිකන් පවුඩර් එකක් වගේ අපිට හිතා ගන්න පුළුවන්. ඒ ඒ නාන සුණු දූවිලක් වගේ ඒ බඳු දෙයක් ඒක ඒක මේ අරගෙන ඒකට වතුර ඉහිනවා. වතුර ඉස්සර පස්සේ ඒක නිකන් ගුලියක් බවට පත් වෙනවා. දැන් අපි දන්නවා කොහොමත් චින්න ටිකයකට වතුර ටිකක් දැම්මහම ඒක එකට හා වෙනවා. එකට බැඳෙනවා. ඒ වගේමයි මෙතන අර ඇඟේ ගා ගන්න කලින් ඒ නාල සුණු අරගෙන ඒකට වතුර ටිකක් ඉහලා හොඳට මේක දැන් ඔය අපි දන්නවා අපේ අම්මලා මේ රොටි එහෙම හදනකොට ඒ මුලින් ගත්ත පිටි ටිකට වතුර දදා උණු වතුර දදා තමයි ඒක හොඳට කලවම් කරලා තනි පිටි ගුලියක් බවට පත් කරගන්නවා. එතකොට ඒ පිටි ගුලියේ එකම අංශුවක්වත් නැහැ ඒ තෙතමනේ නොගෑවිච්ච. අන්න වගේ මෙතනත් මේ නාල සුණු අරගෙන ඒ කුඩු අරගෙන ඒකට වතුර මිශ්‍ර කර කර ඒකෙන් ගුලියක් හදාගන්නවා. ඒ ගුලියක් හදාගත්තට පස්සේ තමයි අද කාලේ තියෙන සබන් කෑල්ලක් වගේ කයේ අතුල්ලන්න පුළුවන්. කයේ හැමතැනම උමනා තැන්වල අතුල්ලමින් දැන් කයේ සබංගා ගන්න නැත්නම් ඒ නානසුණු පවර ගන්න පුළුවන් අර වගේ ගුලියක් හදාගත්තාම. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා අන්න අර වගේ වතුර ඉස්සහට පස්සේ වතුර ටික ටික මිශ්‍ර කරාට පස්සේ අර නානසුණු වල ඒ කුඩු වල <clears throat> එකම කුඩු අංශුවක්වත් නැහැ තෙතමණය නොගෑවිච්ච. <clears throat> එකම කුඩු අංශුවක්වත් නැහැ අර වතුර නොගෑවිච්ච දැන් වතුර ගෑවුන හින්දා තමයි ඒ සියල්ලම එකට රොදක් වශයෙන් නැත්නම් එක ගුලියක් වශයෙන් හාවුනේ එක ගුලියක් වශයෙන් තැම්පත් උනේ එකක් බවට පත් උනේ අන්න ඒ වගේ කියලා කියනවා මේ මුළු කයේම කිසිම තැනක් නැහැලු අර විවේකජ ප්‍රීති සුඛයෙන් නැත්නම් අර විවේකයෙන් මේ කාමයන් අතහැරිලා ව්‍යාපාදය අතහැරිලා තීන මිද්දේ අතහැරිලා පසුතැවිලි අතහැරිලා හිතේ නොසන්සුන්කම් අතහැරිලා විචිකිච්ඡා සැක සහගත ගති සියල්ල අතහැරිලා මේ පහළ වෙච්ච ඒ සුවය ඒ සාමකාමී ගතිය ඒ සැපවත් ගතිය ඒ ප්‍රීතිය ඒ සැපය ඒ සැපයෙන් මුළු කයේම වෙලාගත්ත නැති එකම තැනක්වත් නැහැ කියලා කියනවා දැන් මුළු කයම බොහොම සැපවත් වෙලා මුළු කය තුලම පහළ වෙච්ච ප්‍රීතියක්. මුළු කයෙන්ම විඳින ප්‍රීතියක් කියලා කියන්න පුළුවන්. ඒතර මෙන්න මේ తত্ত্বය බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ප්‍රථම ධානයේ වශයෙන්. ඉතින් එතකොට අපිට තේරෙනවා බොහෝම සුවදායී తত্ত্বයක් මේ විස්තර කරන්නේ. එහෙම මේ යම් කෙනෙක් මෙබඳු ධානයක් වඩනවා නම් මේ විදිහට ප්‍රථම ධානයකට නැවත නැවතපත් වෙනවා නම් ඒ ධානය තුල එළඹ වාසය කරන්න පුළුවන් නම් අපිට ඕ විනාඩි 10ක් 20ක් 30ක් 40ක් පැයක් මේ විදිහට යාට දැන් ටික කාලයක් පැයකට පැයක ආසන්න කාලයක් පැය දෙකකට ආසන්න කාලයක් ඔය විදිහට ඉන්න පුළුවන් නම් ඉතින් යාට දැන් තේරෙනවා දැන් මේ එළියට යන්න අවශ්‍ය නැහැ සැප හොයාගෙන එළියට යන්න අවශ්‍ය නැහැ ප්‍රීතිය හොයාගෙන අරයා ගාවට මෙයා ගාවට යන්න අවශ්‍ය නැහැ ප්‍රීතිය හොයාගෙන Tamanට අවශ්‍ය වෙන්නේ තමන්ගේ හිතේ මේ අවශ්‍ය කරන කුසලතාවයන් හැකියාවන් දිනු කර ගැනීම පමණයි. මේ වමනා කරන හේතු සාධක ටික සකස් වුණා නම් උතුරායන ප්‍රීතියක් Taman තුලින්ම පහළ වෙනවා. උතුරායන තෘප්තිමත් බවක්, निराமிෂ ප්‍රීතියක් Taman තුලින්ම හසු කරගන්න නැත්නම් Taman තුලින්ම මතු කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් අන්න හිත පිට යන ගතිය අඩු වෙනවා. ඒක ඉතින් සාමාන්‍ය දැනීමක්. හිතට පිටට යන්න උවමනාවක් නැහැ. ඉදී යන්න උවමනාවක් නැහැ. ඒ වෙනුවට තනිකර ෂේම භූමියක් Taman තුලින්ම මතුවෙලා. Tamanටම හම්බ වෙලා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා අර එවං අපමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ. යේ ගේහසිතා සරකම් සරසංකප්පාතේ පහියන්ති. අර ගෙවල් දොරවල් ගැනම හිතමින්, යාන වාහන ගැනම හිතමින්, රටතොට ගැනම හිතමින්, ඡන්ද විමසීම් ගැනම හිතමින්, දේශපාලනය ගැනම හිතමින්, කොරෝනා ගැනම හිතමින්, මේ নানা ප්‍රකාර දේවල් ගැන හිතමින් බොහෝම වික්ෂිප්ත මනසකින් වාසය කළා වෙනුවට දැන් ඒ සියල්ල අතහැරිලා මේ කයම ඇසුරු කරන හිතක් Tamanට උරුම වෙනවා. ගේහසිතා සරසංකප්පාතේ පහියන්ති තේසං පහනා අජ්ජත්තමේව චිත්තං සම්තිත්තති සම්නිසීදති ඒකෝ දිහෝති සමාධියති. ඇතුළතම හිත ඇතුළතම හිත සමාධිමත් වෙනවා. සුවසේ ඇතුළතම ඉන්න පටන් ගන්නවා. ඇතුළතම හිත වාසය කරන්න පටන් ගන්නවා. හිත ඒකාග්‍ර වෙන්න පටන් ගන්නවා කය තුලම. ඔන්න මේ ධානයේ ආනිසංශයක් වශයෙන් බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා. එතකොට මෙන්න මේ කායගත සති සූත්‍රයේදී දැන් එතකොට ආනාපාන සතිය හරහා චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගෙන සමාධියක් දියුණු කරගෙන ඒ සමාධිය තව තව දියුණු කළා. ප්‍රතිභාග නිමිත්තක් ඇති කරගෙන ඒ ප්‍රතිභාග නිමිත්ත තුලට හොඳට හිත නංවලා එතුලින් පහල කරගත්ත මේ ධ්‍යාන අංග පහක් සහිත ප්‍රථම ධ්‍යානය කෙනෙකුට භුක්ති විඳින්න අවස්ථාව සැලසෙනවා. එමනම් පින්වත්නි අද අපි සාකච්ඡා කළේ මේ කායගත සති සූත්‍රයේ එන ප්‍රථම ධ්‍යානය ගැනයි. ඉතින් මම හිතනවා අදට ප්‍රමාණවත් කියලා අපි මේ ධ්‍යාන සම්බන්ධයෙන් කතා කරන මේ කොටස කොටසේ එහෙමනම් අදත් අපි මේ කරුණු කාරණා තේරුම් අරගෙන අපි තුලත් යම් සමාධිමත් බවක් ඒකාග්‍රතාවයක් දිනු කරගන්න අපි උත්සාහන්ත වෙමු. මේවා නොලැබුණා කියලා පසුතැවිල්ලක් ඇති කරගන්නත් එපා. මේ බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගය ධ්‍යාන සමාපatti වලින් එහෙම නැත්නම් මේ සමාධියෙන් පමණක් සෑහීමකටපත් වෙනවත්මක් නෙමෙයි. එහෙම නැත්නම් මේවා අත්‍යවශ්‍යයි කියන දෙයක් නෙමෙයි. තව තව විවිධාකාර මාර්ග භාගතුන් වහන්සේ පෙන්ලා තියෙනවා. ඉතින් ඒවා ඒ නිසා මේවා අත්දැකපු පින්වතුන් සතුට වෙන්න පුළුවන්. අත්දැකපු නැති පින්වතුන් මේවා ලබා ගැනීම සඳහා උනන්දුවක් ඇති කරගන්න පුළුවන්. හැබැයි ඊට වඩා අපිටම හිත විපස්සනාවකට නැඹුරු වෙලා විපස්සනා සමාධියක්, චිත්ත ඒකාග්‍රතාවයක්, හිතේ සමාහිත භාවයක් අත්දකින්න පින්වතුන් ඒ ගැන සතුට වෙන්න පුළුවන්. ඉතින් මේ නිසා බුදුරජාන් වහන්සේ පෙන්වන ධර්ම මාර්ගයේ විවිධ දෘෂ්ටි කෝණ නැත්නම් විවිධ පැති අපිට දැක ගන්න පුළුවන්. ඉතින් අද අපි විශේෂයෙන්ම සාකච්ඡාවට බඳුන් කළේ සමත සමාධියක් සම්බන්ධයෙන්යි. ඉතින් මේ කාරණා අපි තේරුම් අරගෙන අපි තුලත් මේ හැකියාවන් දිනු කරගන්න අපි උත්සාහන්ත වෙමු. ඒ සඳහා අප සියලු දෙනාටම මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද ධර්ම දේශනාව තුළින් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. Thank you.